සියලු ඥාත හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ දායක පින්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන ආකාරය පැහැදිලි කර දෙන හැටියට සතිපට්ඨාන භාවනාව සැබවින්ම අපේ ඒ පිළිබඳව දේශනා අහලා පොතපත කියවලා දැනුම ඇති කරගෙන අනිත් අයට පැහැදිලි කරලා දීලා ඒ පිළිබඳව සිතූ කල්පනා කළ පමණට වැඩෙන එකක් නෙවෙයි ඒක ප්‍රායෝගිකව පුහුණු කළ යුත්තක් ඒ නිසා අපි කොයි කවුරුත් ඒ සතිපට්ඨානය ප්‍රායෝගිකව ප්‍රගුණ කරන ආකාරය ඉගෙනගත යුතුමයි. ඒ නිසා අද ධර්ම දේශනාවේ මාතෘකාව හැම දිනාටම ප්‍රයෝජනවත් මාතෘකාවක් වෙනවා. මෙතනදී අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන භාවනාව කියන්නේ මොකක්ද? දැන් මේ සතිපට්ඨාන භාවනාව කරන්න නම් භාවනා කියන්නේ කොමක්ද කියලා තේරුම් ගන්නට ඕන. මොකද මේ භාවනාව පිළිබඳව තියෙන වැරදි වැටහීම් නිසා අද බොහෝ දෙනාට ඒ සතිපට්ඨානය හෝ වෙනත් භාවනාවක් හෝ ඊතරම් ප්‍රායෝගික කාරණයක් හැටියට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි භාවනා කිව්ව සැනින්ම අපට සිහිපත් වෙන්නේ එක තැනක වාඩි වෙලා කකුල් නවාගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන අන්න ඒ විදිහින් කරන වැඩක් පිළිබඳව තමයි අපි ගොඩක් දෙනෙක් දැනුවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මොකක් හරි භාවනාවක් ගැන කියනකොටම අපිට මතුවෙන ප්‍රධාන ගැටලුව තමයි ඒකට කාලය වෙන් කරගන්න ඕන අනිත් වැඩ සියල්ලක්ම නවත්තන්නට ඕන වෙනම තැනක් සකස් කරගන්න ඕන බාහිර ශබ්ද බද්ද නැති වෙන්න ඕන කකුල් නවන්න ඕන මෙන්න මේ විදිහේ කායික සහ පාරිසරික අවශ්‍යතා ටිකක් අපේ සිහියට එනවා ඉතින් හුඟක් දෙනෙකුට කාර්ය බහුල ජීවිතවල ඔය කාරණා ටික සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට ඒ අය ඒ භාවනාව කරන්න ඕනකම තිබුණත් සමහර වෙලාවට ඒක ටික ටික කල් දානවා විවිධ හේතුන් නිසා. සමහර වෙලාවට Tamanට කකුල් නවාගෙන වාඩි වෙලා ඉන්න බැරිකම නිසා ඊළඟට හදිසි අනතුරු වලට ලක් වෙලා තිබීම නිසා Tamanට ඒ සඳහා කාල වේලාව වෙන් කරගන්න බැරි නිසා Taman ඉන්න පරිසරය තුල හැම නිදහස් පාරිසරික තත්වයක් නැති නිසා මේ වගේ විවිධ කරුණු මුල් කොටගෙන ඒ තමන්ට සතිපට්ඨාන භාවනාව කරන්න ඕන කියලා හිතුණා වුණත් ඒවා පසුවට කල් තියෙනවා මේ ජීවිතේ නම් අපිට ඒවා කරගන්න බැරි වේවි කියලා හිතනවා දරුවන්ගේ වැඩ ඉවර කරලා රැකී ආරක්ෂාවල වැඩ ඉවර කරලා ටිකක් නිදහස් වෙලා වෙනම තැනකට ගිහිල්ලා එහෙම භාවනා කරන්නට බලාගෙන හිටියට ගිහියෙකුගේ පමණක් නෙවෙයි පැවිද්දෙකුගේ ජීවිතේවත් ඒ බඳු අවස්ථා සම්පාදනය කරගන්නට පහසු නැහැ. එනිසා අපි තේරුම් ගන්නට ඕන භාවනා කියලා කියන්නේ පරිසරය සම්බන්ධ කාරණයක්වත් ඉරියව්ව සම්බන්ධ කාරණයක්වත් නෙවෙයි භාවනා කියන එකෙන් අදහස් කරන්නේ සිත සම්බන්ධ කාරණයක්. භාවනා කියන වචනේ තේරුම වඩනවා කියන අර්ථයයි. කුමක්ද වඩන්නේ? සිත වඩන්නේ. එතකොට ඒ සිතේ තියෙනවා යහපත් සහ අයහපත් ගුණාංග දෙවාර්ගයක්. කුසල අකුසල චෛතසික වර්ග දෙකක්. එතකොට මේ අකුසල චෛතසික දුරු කරමින් කුසල චෛතසික දියුණු කිරීම තමයි භාවනාව හැටියට අපි පුරුදු පුහුණු කරන්නේ. එතකොට මේ කුසල චෛතසික දියුණු කරන දියුණු කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපේ භාවනාව එහෙම නැත්නම් අපේ සිතේ දියුණුවක් ඇති අකුසල චෛතසික හඳුනාගෙන දුරු කරන දුරු කරන ප්‍රමාණයත් එක්කලා තමයි අපේ සිතේ පාරිශුද්ධත්වය වඩ වඩා තහවුරු වෙන්නේ. එතකොට මේ කාරණා ප්‍රගුණ කරන්නට අපිට එක තැනක වාඩි වෙලා කාල වේලාව වෙන් කරගෙන වෙනම පරිසරයක් නිදහස් පරිසරයක ඒ කටයුතු කරන්න පුළුවන් නම් ඒක වරදක් නෙමෙයි. නමුත් හැම විටම අපිට එහෙම අවස්ථාවක් යොදා ගන්න පහසුකමක් නැතිනම් අපි උත්සාහ කරන්නට ඕන අපි ඉන්න පරිසරය තුල අපට කරන්න තියෙන කටයුතුත් එක්ක කාර්ය බහුලත්වයත් එක්කලාම මේ කාරණා ප්‍රගුණ කරන්න. එතකොට හුඟක් වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට දැන් භාවනාව හරියට කෙරෙන්නේ නැහැ නේද එහෙම කරනකොට. ඒක වැරදි අදහසක්. ඒ මොකද බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාව දක්වනකොට සතිපට්ඨාන සූත්‍රයේදී ක්‍රම හතරකට එහෙම නැත්නම් ප්‍රධාන කොටාස හතරක් පැහැදිලි කරනවා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් එතකොට මේ ප්‍රධාන සතිපට්ඨාන භාවනා කොටාස හතරෙන් කායානුපස්සනාවට අයිති කොටස් 14ක් තියෙනවා ඒ කොටස් 14න් පළවෙනි කොටස තමයි ආනාපාන සති. අන්නේ ආනාපාන සතිය වඩන තැන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය. එතකොට පරයන්කෙන් වාඩි වෙලා කය ඍජු කරගෙන ඒ ආනාපාන සති භාවනාව කරන්න කියලා. අනිත් එකම භාවනාවකටවත් බුදුරජාණන් වහන්සේ එතකොට වේදනානුපස්සනාව වඩන ආකාරය දක්වලා තියෙනවා තුන් ආකාරයකට ඊළඟට චිත්තානුපස්සනාව වඩන ආකාරය දක්වලා තියෙනවා 16 ආකාරයකට ධම්මානුපස්සනාව වඩන ආකාරය පැහැදිලි කරලා තියෙනවා 5 ආකාරයකට ඒකම තැනකවත් බුදුරජාණන් වහන්සේ පලක් බැඳගෙන මේ විදිහට කය ඍජු කරගෙන දැස පියාගෙන මේ කටයුත්ත කරන්නට කියලා එහෙම දේශනා කරලා නැහැ. සමහර අවස්ථාවල ආරණ්‍යයට, රුක්ෂ මූලයට, ශූන්‍යාගාරයට යාම පිළිබඳව දක්වලා තියෙනවා. සමහර කරුණවලදී එහෙම දක්වලත් නැහැ. ඒතර ප්‍රධාන වශයෙන් ඉරියව්ව ගැන දක්වලා තියෙන්නේ එකම භාවනා ක්‍රමයක විතරයි. ඒ කුමක්ද? ආනාපාන සති භාවනාව. ඇයි ආනාපාන සති භාවනාවේදී පමණක් බුදුරජාණන් වහන්සේ ඉරියව්ව විශේෂයෙන් දක්වලා තියෙන්නේ? එතනදී අපට ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය નિවරදිව ක්‍රමානුකූලව සිද්ධ වෙන්නට නම් තුනටින් ඉහළ කොටස ඍජුව තිබීම වැදගත් වෙනවා. ඒ මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අදාළ ශ්වසන පද්ධතිය නිදහස්ව ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙනවා. එහෙම නැති වුණොත් ආනාපාන සතිය හැටියට අවධානය යොමු කරලා හඳුනාගන්නේ ප්‍රකෘතිමත් වූවක් නෙමෙයි විකෘති වූවක්. එතකොට මේ විකෘතියක් හඳුනාගෙන අපිට නිවැරදිව භාවනා කරන්න බෑ. ප්‍රකෘතිමත්ව ආනාපාන ආස්වාස ප්‍රස්වාසය නිවැරදිව කෙරෙනකොට තමයි අපි ඒ ගැන සිහිය පිහිටුවාගෙන එය සිදුවෙන ආකාරය හඳුනාගත යුත්තේ. ඉතින් අන්න ඒ අවශ්‍යතාවය සඳහා තමයි ආනාපාන සති භාවනාවේදී අර පරයන්කෙන් වාඩි වෙලා ඒ භාවනාව කිරීම පිළිබඳව දක්වන්නේ අනෙකුත් කිසිදු භාවනාවකදී එහෙම වාඩි වෙලා මේක කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒ වගේම සමත භාවනා ප්‍රගුණ කරනකොට යම් කිසි කෙනෙකුට අර චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම සඳහා කසින භාවනා වඩනවා නම් එහෙම නැත්නම් සම 40 කර්මස්ථාන වලින් අවශේෂ සමත භාවනාවක් කරනවා නම් එක තැනක නිශ්චලව ඉඳගෙන එය සිදු කිරීම වැදගත් වෙනවා. මොකද එතනදී චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන නිසා. හැබැයි ඒත් අනිවාර්යයෙන්ම පරයන්කෙන් වාඩි වී යුතුයමයි කියලා නෙමෙයි, ඒ ඒ භාවනාව කරන්න Tamanගේ කය පහසුවෙන් සැහැල්ලුවෙන් පවත්වා ගැනීමයි වැදගත් වෙන්නේ. පරයන්කෙන් වාඩි වෙලා දෑත මේ විදිහට තබාගෙන මේ විදිහට කය ඍජු කරගෙන මෙහෙම වාඩි වීම සුදුසුයි කියලා කියන්නේ භාවනාව සඳහා ඊටාම ප්‍රසස්ත ඉරියව්වක් නිසා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්නටත් ඒ වගේම ගුණ නුවණ අවදි කරගන්නට උදාසීන බව යටපත් කරගන්න වීර්ය ජනිත කරන්න ඒ වගේම මේ සමස්ත පරිසරයෙන් එන පාරිසරික සහයෝගය ඍජුවම මේ කයට ලබා ගන්නට අන්න ඒ සඳහා ඊටාම ප්‍රසස්ත ඉරියව්වක් නිසා තමයි ඒ පරයන්කෙන් වාඩි වීම භාවනාව සඳහා විශේෂයෙන් අගේ කොට සලකන්නේ නමුත් ඒයින් අදහස් වෙන්නේ නැහැ පරයන්කෙන් වාඩි නොවුනොත් භාවනාවක් කරන්න බෑ කියන එක නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ ඒ වඩා ප්‍රසස්ත විදිහට එය පුහුණු කරන එක අවස්ථාවක් තමයි ඒ ඉරියව්ව හැටියට දක්වන්නේ. ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන මේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරද්දී වාඩි වෙලා පමනක් කළ යුත්තක් ගැන නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එහි කායානුපස්සනා සතිපට්ඨානයේදී තථාගතයන් වහන්සේ ආනාපාන සතිය පිළිබඳව දක්වනකොට වාඩි වීම ගැන දේශනා කරනවා ඊළඟට එෙහිදී දක්වන්නේ ඉරියාපත මානසිකාරය ඉරියාපත කියලා කියන්නේ ඉරියව් පැවැත්වීම අපි ඇවිදගෙන යනකොට එතකොට වාඩි වෙලා නෙමෙයිනේ ඇවිදගෙන යනවනේ ඒ ඇවිදගෙන යනකොට ඇවිදගෙන යාම පිළිබඳව සිහිය පවත්වන්නේ කොහොමද ඒ කය හැසිරෙන ආකාරය ඊළඟට අපි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා සිටීම ගැන නිදාගෙන ඉන්නකොට නිදාගෙන සිටීම ගැන හිටගෙන ඉන්නකොට හිටගෙන ඉඳීම පිළිබඳ මේ විදිහට ඉරියව් පැවැත්වීම සතර ඉරියව්වේදීම සිහිය පිහිටුවාගෙන සතිපට්ඨාන භාවනාව කරන ආකාරයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊළඟට චතුසම්පජඤ්ඤය පිළිබඳව දක්වනකොට අපි කරන කියන සෑම දෙයක් සම්බන්ධව ඇස් දෙක ඇරලා බැලුවත් අතක් පයක් දිගු කළත් මේ සෑම දෙයකදීම අපි කවර අර්ථයකින්ද ඒක කරන්නේ? ඒක එතනට යෝග්‍යද? මම සිහිය පිහිටුවාගෙනද මේ සිද්ධ කරන්නේ? ඒ වගේම මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නැති බව දැකගෙන ප්‍රඥාවෙන්ද මේක කරන්න කියලා ඒ සතරාකාරයෙන් සම්පජඤ්ඤේ හෙවත් නුවණ අවදි කර ගැනීම නුවණ අවදි කරගෙන ඒ කටයුතු කිරීම පිළිබඳවයි චතු සම්පජඤ්ඤේදී දක්වන්නේ. ඊළඟට චතු ධාතු අවත්තාන හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් මේ සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් කය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපි පවත්වන ඉරියව්ව කොමක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ කයේ ස්වභාවයයි අපි එහිදී අධ්‍යයනය කරන්නේ. ඊළඟට අසුබ භාවනාව කරනකොට මල සිරුරක ස්වභාවයත් Tamanගේ කයේ ස්වභාවයත් සංසන්දනය කරමින් ඒ පිළිබඳ අවබෝධය දියුණු කර ගැනීමටයි උත්සාහ කරන්නේ. මෙන්න මේ විදිහට ඒ කායානුපස්සනා සතිපට්ඨානයේදී කියවෙන කාරණා හොඳට පැහැදිලි කරගත්තාම අපට පෙනෙනවා ඒක දෛනික ජීවිතයේ අපට ඒ ඒ අවස්ථාවන්හිදී ප්‍රායෝගිකව පුහුණු කළ හැකි ක්‍රමයකුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඒවා වර්තමානයේ ආකෘතිගත කරගෙන එක් ඉරියව්වකට පමණක් සීමා කරගෙන එක තැනකට පමණක් සීමා කරගෙන එක ස්ථානයකට එක පරිසරයකට අන්න ඒ විදිහට අපි යම් ආකෘතියක් සකස් කරගත්තාම ඒ ආකෘතිය වඩා පහසු වෙන්නට පුළුවන් ඒ කටයුත්ත කරන්න. නමුත් ඒ ආකෘතියට අපි හිර වුණොත් අපිට අනෙක් අවස්ථාවන්හිදී නිදහස්ව ඒ භාවනාව ප්‍රගුණ කරන්නට තියෙන අවස්ථාවලින් අපි ගිලිහී යන්නට පුළුවන්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන අර විද්‍යාගාරයක පරේෂණයක් කරනකොට එතන තියෙන සාධක පාලනය කරලා මේ පරේෂණය කරන්නේ උණුසුම පාලනය කරනවා වායු වේගය පාලනය කරනවා වායුවේ තියෙන ආර්ද්‍රතාවය හෙවත් ජල වාෂ්ප ජලාංශ ප්‍රමාණය පාලනය කරනවා මෙහෙම හැම දෙයක්ම පාලනය කරලා ඒ පරේෂණය සිද්ධ කරනවා හැබැයි ඉතින් විද්‍යාගාරයෙන් පිටත ඒවා සිද්ධ වෙනකොට එහෙම වායුව පාලනය කරන්න කෙනෙකුත් නැහැ සිසිලස උණුසුම පාලනය කරන්න කෙනෙකුත් නැහැ වායුවේ ආර්ද්‍රතාවය පාලනය කරන්න කෙනෙකුත් නැහැ අර තියෙන පරිසරය තුල තමයි අරවා සිද්ධ වෙන්නේ එතකොට අර ඊට වඩා ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන් අන්න ඒ වගේ අද ගොඩක් දෙනා ආකෘතියක් හදාගෙන ඒ ආකෘතිය තුල හිර භාවනාව කරන්න පුරුදු පස්සේ ඒ සකස් කරගත්තු ආකෘතියෙන් පිට හිත හදා ගන්නට හිත සැහැල්ලු කර ගන්නට හිත යහපත් අරමුණක පවත්වා ගන්න සිත පාලනය කරගන්න චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්න ඒගොල්ලන්ට බැරි ගතියක් දැනෙන්නට පුළුවන්. ඇයි? අර ආකෘතිය තුලම හිරවීම නිසා. මේකෙන් අදහස් කරන්නේ අපි වෙනම වෙන් කරගත්තු පරිසරයක එහෙම භාවනා කිරීම සුදුසු නැහැ කියන එක නෙමෙයි. මූලික හුරුවක් පුහුණුවක් හැටියට එහෙම කිරීම සුදුසුයි. හැබැයි ඒ වෙන් කරගත්තු තැනදී පුහුණු කරන ඒ ලබන අභ්‍යාසය ස්වභාවික පරිසරය තුල සාමාන්‍ය ජීවිතය තුල පවත්වා ගන්නටත් අපි උත්සාහ කරන්න ඕන. අනිත් පැත්තෙන් තව කෙනෙක් එතකොට විමසන්න පුළුවන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතෝ ආ රුක්කමූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ කියලා දේශනා කළේ ඇයිද? එහෙම දේශනා කළේ මේ ස්වභාවික පරිසරය තුල මේ පුහුණුව ප්‍රායෝගිකව સિદ્ધ කරලා වඩා ගැඹුරට මනස දියුණු කිරීමේදී අපට මේ බාහිර පරිසරයෙන් වෙන් වෙලා වෙනම හුදකලා තැනක ඉඳගෙන සිත පුහුණු කිරීම වඩාත්ම පාරිසරික සහයෝගය ලබාගෙන වඩා ගැඹුරට සිත පුහුණු කරන්නට එය උදව් වෙන නිසා තමයි ඒ වගේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ කරන්නේ. එහෙම නැතුව හැමදෙනාම ආරණ්‍යයට ගිහිල්ලා රුක්ෂ මූලයට ගිහිල්ලා ධර්ම අවබෝධ කළා නෙමෙයි. සරියුත් හාමුදුරුව උපතිස්ස පරිබ්‍රාජකයා හැටියට අස්සජී මහරහතන් වහන්සේ පසුපස ගිහිල්ලා ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා දේශනා කරන ධහම මොකක්ද කියලා අහලා එක් ගාතාවක ගාථා පද දෙකක් අහලා එසැනින් සෝවන් ඵලයටපත් වෙනවා. එතකොට ඒ ආරණ්‍යයට ගිහිල්ලා රුක්ෂ මූලයට ගිහිල්ලා නෙමෙයි. ඊළඟට චුල්ලපන්තක හාමුදුරුවෝ තමන් වහන්සේ වැඩ සිටි විහාරස්ථානයේම ඉඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද අර සුදු වස්ත්‍රය රජෝහරණං රජෝහරණං කියලා පිරිමදින්නේ ඒ තුලින් උන්වහන්සේ වඩා ගැඹුරට ගිහිල්ලා සිත පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබමින් උන්වහන්සේ අරහත් මාර්ග ඥානෙ සාක්ෂාත් කරන්නේ තමන් වැඩ සිටිය විහාරස්ථානයේ. එතකොට මේ වගේ බොහෝ චරිත දිහා බලපුවහම අපට පේනවා දහම් අසලා නිවන් දැකපු අයත් භාවනා කරලා නිවන් දැකපු අයත් සියලු දෙනාම ආරණ්‍යයට රුක්ෂ මූලයට ගියා කියන එක නෙමෙයි උන්වහන්සේලා ඒ ඒ අවස්ථාවට උචිත විදිහට ඒ පාරිසරික සහයෝගය ලබාගෙන ඒ කටයුතු කරලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ බඳු මඟ පෙන්වීමක් කරන්නේ පාරිසරික වශයෙන් ඇතිවෙන සම්බාධක වලින් නිදහස් වෙලා වඩා ප්‍රසස්ත විදිහට භාවනා කරන්නට ආරණ්‍ය රුක්ෂ මූලයේ ශූන්‍යාගාරය අපට උපකාර වෙන නිසා ඒ පාරිසරික ප්‍රශස්ත සහයෝගය ලබා ගන්නට මඟ පෙන්වීමක් වශයෙන් ඒ උපදේශය දෙන්නේ. ඉතින් ඒක අපි අරගෙන ගිහියෙක් හැටියට මම ආරණ්‍යයට යන්නේ කවදාද රුක්ෂ මූලයට යන්නේ කවදාද මහජනයා නැති තැනකට යන්නේ කවදාද කියලා බලාගෙන හිටියොත් ඒ ගිහියාට කිසි දිනක භාවනාව ප්‍රගුණ කරගන්නට නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසා සතිපට්ඨාන භාවනාවේදී මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන කාරණේ හොඳට තේරුම් ගත්තාම අපි කාටත් පහසුවෙන් වටහා ගන්නට පුළුවන් යථා යථාවා පනස්ස කායෝ පනීහිතෝ හෝති තථා තථානං පජානාති යම් යම් ආකාරයකට කය පවතිනවා නම් ඒ ඒ ආකාරයට නුවණින් දැනගන්න. එහෙමයි කායානුපස්සනාවේදී අපි පුහුණු කළ යුත්තේ. ශරීරයේ එකම ක්‍රමයකට පවත්වන්නට නොහැකි වුණාට තියෙන තියෙන විදිහට එය හඳුනාගෙන ක්‍රියා කරන්නට ඕන. ඊළඟට සිත එකම විදිහකට පවත්වන්න බැරි වුණාට සිතේ මතුවෙන මතුවෙන காரணාත් එක්කලා අපි සිහිය පවත්වනවා. චිත්තානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ ඒක පටන් ගන්නෙම අකුසලයෙන්. සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. රාගසිතක් ඇති වෙනකොට මේ රාගසිතයි කියලා සිහියෙන් නුවණින් දැක ගන්න අවබෝධ කර ගන්න උත්සාහ කරා. එතකොට මේ රාගසිත දුරු කරන්න ඉක්මනට මෛත්‍රිය එතනට පමුණුවන්න කියලා නෙමෙයි දේශනා කරන්නේ. එතකොට රාගසිත දුරු කරන්නට අපි අසුභය වඩනවා නම් ඒක සමත භාවනාව. ද්වේෂසිත දුරු කරන්නට අපි මෙත්තාව මතු කර ගන්නවා නම් ඒක සමත භාවනාව. මේ විදර්ශනාවක් හැටියට සතිපට්ඨානය පුහුණු කරනකොට ඒතර සමත භාවනාවේදීත් අපට සතිපට්ඨානය අවශ්‍යයි සිහිය පිහිටුවා ගැනීම අවශ්‍යයි හැබැයි විදර්ශනාවක් හැටියට අපි පුහුණු කරනකොට ඒ සිහිය පිහිටුවාගෙන අපි ඒ පැමිණෙන පැමිණෙන අරමුණේ ස්වභාවයයි තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ඒක හේතුප්‍රත්‍ය වශයෙන් කොහොමද ගොඩනැගෙන්නේ කියලයි අපි වටහා ගන්න. ඒක ත්‍රිලක්ෂණ වශයෙන් කොහොමදෙහි ලක්ෂණ ප්‍රකට වෙන්නේ කියලායි අපි හඳුනාගන්නේ. චතුරාර්ය සත්‍ය වශයෙන් මේ ගැටලුව निराකරණය කරන්නේ කොහොමද කියලා අපි හඳුනාගන්නේ. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ පංචස්කන්ධේ බෙදී යන්නේ කොහොමද මෙතන සත්වයක් පුද්ගලයෙක් නැති බවයි අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා එතන ඉරියව්ව හෝ ඉන්න පාරිසරික ස්වභාවය හෝ වාතාවරණය නොවේ වැදගත් වෙන්නේ ඒ తত্ত্বය නුවණින් තේරුම් ගන්නට උත්සාහ කිරීම. ඒ නිසා චිත්තානුපස්සනාව ඊළඟට ධම්මානුපස්සනාවත් බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නෙම අකුසලයෙන්. නීවරණ ධර්ම වලින් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ ආදී අපේ මනසේ බහුලව මතුවෙන මනෝභාවයන්ගෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඒ භාවනාව ආරම්භ කරන්නේ. ඒ මොකද අපි ළඟ බහුලව තියෙන ඒවා නම් ඒවා දිහා බලලා ඒවා ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කරමින් ඕන මේ විදර්ශනා භාවනාව සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්න. ඒ නිසා මූලික වශයෙන් අපි තේරුම් ගන්නට ඕන ඔය කාරණේ සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව පුහුණු කරන්නට නම් ආකෘතිගත වෙන්නේ නැතිව එක ඉරියව්වකට පමණක් සීමා කරන්නේ නැතිව පාරිසරික සහයෝගය අත්‍යවශ්‍යයි කියලා පරිසර සහයෝගය ලැබෙනකම් බලාගෙන ඉන්නේ නැතිව ඒ සඳහා විවේකයක් හොයාගන්නට ඕන කියලා වැඩ අඩු වෙනකම් බලාගෙන ඉන්නේ නැතිව අන්න එහෙම අපි හදාගත්තු සංකල්ප සම්මුති ආකෘතිවල හිර වෙන්නේ නැතිව ඒ ඒ මොහොතේ හැකි හැකි විදිහට සිහිය පිහිටුවාගෙන මේ භාවනාව පුහුණු කිරීමයි වැදගත් ඊළඟට අපි මෙතනදී තේරුම් ගන්න ඕන දේ තමයි සතිපට්ඨාන කියන්නේ මොකක්ද? දැන් ඉරියව්ව ආකෘතිය ගැන තමයි අපි ওই ටික ඔය පැහැදිලි කරගත්තේ ඊළඟට ප්‍රධානම කාරණේ සතිපට්ඨානයනේ. දැන් මේ සතිපට්ඨාන භාවනාව කරන හැටි ඉගෙන ගන්න. එහෙමනම් ඊළඟට අපි තේරුම් ගන්නට ඕන ප්‍රධානම කාරණේ තමයි සතිය කියන්නේ මොකක්ද? සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතිය කියන්නේ අපේ සිතේ අපි මුලින් සිහිපත් කළා කුසල් අකුසල් වශයෙන් ගුණාංග දෙවර්ගයක් තියෙනවා චෛතසික වර්ග දෙවර්ගයක් තියෙනවා එයින් කුසල පක්ෂයේ පමණක් යෙදෙන එක්තරා විශේෂ චෛතසිකයක් තමයි සති චෛතසිකය ඒ සති චෛතසිකේ මනසේ අවදි කරගත්තාම තමයි අපිට අපේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන අරමුණ ඊටාම පැහැදිලිව දැනෙන්න ගන්නවා ඒ අරමුණට සිත ප්‍රතිචාර දක්වන ආකාරයත් ඊටාම පැහැදිලිව දැනෙන්නට ගන්නවා දැන් සතිපට්ඨාන භාවනාව තුළින් අපි උත්සාහ කරන්නේ යථාර්ථය දකින්නනේ හැබෑව තේරුම් ගන්නටනේ ලෝක ස්වභාවය වටහා ගන්නටනේ එතකොට අපි ඇසින් යම් අරමුණක් දිහා බලනවා නම් ඒ බලන අරමුණත් අපට හරියට පැහැදිලි කරගන්නට ඕන. ඒ අරමුණ දිහා බලනකොට අපේ සිතට මොකද වෙන්නේ කියලා අපට වැටහෙන්නේ නැතිනම් අපට සිත පුහුණු කරන්න බෑ. අපි මුලින්ම සිහිපත් කළා භාවනා කියන වචනේ තේරුම වඩනවා, වැඩි දියුණු කරනවා. මොනවද වඩන්නේ? අපේ සිත සිත වඩන්නට නම් සිතේ මතුවෙන අර දුර්වල චෛතසික දුර්ගුණ දුරු කරන්න ඕන යහගුණ අවදි කරන්න ඕන. ඉතින් එහෙම කරන්නට නම් අර අරමුණට ප්‍රතිචාර දක්වනකොට මගේ සිතේ ඇති වෙන්නේ යහගුණයක්ද දුර්ගුණයක්ද කියලා අපිට දැනෙන්න ඕන. ඒක දැනෙන්නේ නැතිනම් ඒතනත්තාට සිහිය නැහැ. ඒ නිසා සම්මා සතිය සිහිය කියලා අදහස් කරන්නේ බාහිර අරමුණ ගැන අවධානය පැවැත්වීම පමණක් නෙමෙයි. හුඟක් වෙලාවට ඇතම් ගුරුවරු මඟ පෙන්වනවා අරමුණ කෙරෙහි අවධානය තියාගන්න කරන වැඩේ ගැන අවධානයෙන් ඉන්න. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍ය නැති කතාවක් නෙමෙයි. හැබැයි ඒන් පමණක් සිහිය සම්පූර්ණ වෙන්නේ නැහැ. කරන වැඩේ ගැන ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණ ගැන අපට අවධානය තියන්නට ඕන. හැබැයි ඒ වැඩේ කරන අතරේ මනස කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන කාරණේ අපට දැනෙන්නත් ඕන. එහෙමනම් අපි සරලව කිව්වොත් අරමුණත් සිතත් කියන දෙකම එකවර අවධානය පවත්වා ගන්නට පුළුවන් විදිහට සිත පුහුණු කිරීම තමයි සතිපට්ඨානයයි කියලා හඳුන්වන්නේ. එතකොට ප ဋ ාණ කියලා කියන්නේ පිහිටුවා ගැනීම, සිහිය පිහිටුවා ගැනීම. එතකොට සිත පිළිබඳව අවධානය යොමු කරනකොට අපට සිත ගැන සිහිය පිහිටුවා ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට බාහිර අරමුණ ගැන අවධානය යොමු කරනකොට බාහිර අරමුණ ගැන සිහිය පිහිටුවා ගන්නට සිද්ධ වෙනවා. එතකොට අපි මුලින් සිහිපත් කළා සමත භාවනාවලදී චිත්ත ඒකාග්‍රතාවයයි දියුණු කරන්නේ. එතකොට අපි එක කරුණක් පිළිබඳව තමයි අවධානය පවත්වාගෙන ඒකාග්‍රතාවය දියුණු කරන්න උත්සාහ ගන්න. හැබැයි විදර්ශනාවේදී අපිට එක කරුණක් ගැන අවධානය පවත්වලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සමස්තය පිළිබඳ අවධානය පවත්වා ගන්නට ඕන. ඒ නිසා සිහිය සමත භාවනාවේදී සිහිය මෙහෙවන ආකාරයේ එක් ආකාරයක් විදර්ශනාවේදී සිහිය මෙහෙවන ආකාරයේ තවත් ආකාරයක්. උදාහරණයකින් අපි මේක පැහැදිලි කරගත්තොත් හරියට විදුලි පන්දමක් එහෙම නැත්නම් ටෝච් එකක් ඔය ඉස්සර කාලේ පාවිච්චි කරපු ටෝච් එකක මූණ සහ පසුපස පියන ඒ පැත්තට මේ පැත්තට කරකවලා ඕනනම් අර ආලෝකය එක තැනකට ඉලක්කගත කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ફોકસ කරනවා කියලානේ. ඒතර එක තැනකට ફોકસ කරන්න පුළුවන් අර සමස්ත ආලෝකයම. එතකොට එතන විතරයි පැහැදිලිව පෙනෙන්නේ. අපට ඕනනම් මේ මූණ සහ පසුපස පියන අනික් අතට කරකවලා අර ආලෝකය විහිදවන්නට පුළුවන්. එතකොට ඒ ආලෝකය එල්ල වෙන සමස්තය පෙනෙන්නට ගන්න. අන්න ඒ වගේ තමයි අපි සිහිය පුහුණු කරනකොට අපට අවශ්‍ය වෙන්නේ සමත භාවනාවක් හැටියට ඒකාග්‍රතාවය දියුණු කරන්නට නම් අර සමස්ත සිහියම අපි එක තැනකට ඉලක්කගත කරලා අර විදුලි පන්දමේ ටෝච් එකේ එළිය ફોකස් කළා වගේ එකම තැනකට පමණක් අපේ අවධානය යොමු කරනවා. අපි විදර්ශනා භාවනාව කරනවා නම් එහෙම බෑ විදර්ශනා භාවනාව කියලා කියන්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධය පරීක්ෂා කරන ක්‍රමය. ඒකට එකතැනකට විතරක් අවධානය පවත්වලා ඒක කරන්න පුළුවන් කමක් සමස්ත ක්‍රියාවලිය ගැන අවධානය තියෙන්නට ඕන. ඉතින් සමස්තය ගැන අවධානය යොමු කරන්නට නම් අරමුණ ගැන වගේම ඒ අරමුණ පිළිබඳව සිහි කරන අරමුණ දකින අරමුණ තේරුම් ගන්න අරමුණට ප්‍රතිචාර දක්වන සිත ගැනත් අවධානය තියෙන්න ඕන. එතකොට තමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අන්‍යෝන්‍යව සිද්ධ වෙන හැටි. බාහිර ආයතනය සහ අභ්‍යන්තර ආයතනය. බාහිර ආයතනය කියලා කිව්වේ ඇහින් දකින රූපය. අභ්‍යන්තර ආයතනය කියලා කිව්වේ ඇස සහ ඒ විඥානය. ඊළඟට කනින් ශබ්දයක් අහනකොට බාහිර ආයතනය කියලා කියන්නේ ඒ ඇහෙන ශබ්දය. එතකොට අභ්‍යන්තර ආයතනය වෙන්නේ සෝත ධාතුව සහ එය අරමුණු කරමින් පහළ වෙන සෝත විඥානය. එතකොට රූපය දකින්නට ඕන එය අරමුණු කරන චක්කු විඥානය සහ ඒහා සම්බන්ධ සිත් પરම්පරාව ඇති වෙන ආකාරය ගැන අවධානය තියෙන්නට ඕන. එතකොට තමයි අර රූපය දැකලා අපේ සිත කිලිටි වෙනවද පිරිසිදු වෙනවද කියලා අපට තේරෙන්නේ. එහෙම කිලිටි වෙනවයි කියලා දැනගත්තොත් තමයි අපට වහාම ඒ කිලුට ඉවත් කරලා ඒ නීවරණ ධර්ම ඉවත් කරලා සිත පිරිසිදු කරන්නට පුළුවන් වෙන්නේ. කනට ශබ්දය ඇහෙනකොට ඇහෙන දේ වටහා ගන්නත් ඕන. ඒකට මනස ප්‍රතිචාර දක්වන ආකාරය තේරුම් ගත්තොත් විතරයි හිත කිලිටි වෙනවද, පැහැපත් වෙනවද කියලා තේරුම් අරගෙන මානසික පුහුණුව ඇති කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා සති කියලා කියන්නේ කුසල චෛතසිකයක්. ඒ සති චෛතසිකය අපේ මනසේ අවදි වෙලාද තියෙන්නේ නැතිද කියලා අපි හඳුනාගන්නේ කොහොමද? අරමුණ පිළිබඳවත් අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳවත් කියන මේ කරුණු දෙක ගැනම අපේ අවධානය වැඩෙන වැඩෙන තරමට තමයි සිහිය දියුණු මේක තවත් උදාහරණයකින් අපි කිව්වොත් අපි හිතමු අර CCTV කැමරාවක් සක්‍රිය කරලා තියෙන තැනක අපි එහාට මෙහාට ඇවිදිනවා නම් වැඩ කරනවා නම් ඒ සියල්ලම එහි සටහන් වෙනවා. එතකොට ඒවා මුලින් සටහන් වෙච්චට පසු ඒවා කලවම් වෙන්නෙත් නැහැ. පසු ඒවට මුල ඒවා කලවම් වෙන්නෙත් නැහැ. ඒ ඒ වෙලාවේ සිදුවෙන හැම දෙයක්ම ඒකේ සටහන් වෙනවා. පසුව ඕනනම් ඒ ටික ඔක්කොම අපිට ආපසු ආවර්ජනා කරලා බලන්නට පුළුවන් රිවයින්ඩ් කරලා බලන්නට පුළුවන්. අන්න ඒ වගේ සිහිය පිහිටුවා ගත්තාම අපි අරමුණේ ගිලෙන්නේ නැහැ. අරමුණ දිහා බලනවා අරමුණේ ගිලෙන්නේ නැහැ. ඒ වගේම සිත දකිනවා ඒ සිතේ මතුවෙන හැඟීම් වල ගිලෙන්නේ නැහැ. සිතත් අරමුණත් දෙකම පැහැදිලිව දැක ගන්නට පුළුවන් ගුණයක් තමයි සම්මා සති කියලා කියන්නේ. එතකොට මේ සම්බන්ධව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ විදිහට සිහිය පිහිටුවා ගැනීම හෙවත් සතිපට්ඨානය දියුණු කිරීම තමයි සත්වයාගේ චිත්ත විසුද්ධියට එකම මඟ. එයි සිත කිලිටි වෙනවාද පිරිසිදු වෙනවාද කියලා දකින්නට නම් සිහිය තියෙන්නට ඕන. සිහිය නැතිනම් ඒ තැනත්තාට ඒ සිතේ සිද්ධ වෙන කාර්ය වැටහෙන්නේ නැහැ. ඒ නිසා චිත්ත පාරිශුද්ධිය ඇති කරන්නට සිහිය පිහිටුවා ගැනීම සිහිය පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවානම් සමතික්කමය ශෝකය පරිදේවේ ශෝකය පරිදේවේ කියන්නේ ශෝකය කියලා කියන්නේ මනසට දැනෙන මානසික දුක එහෙම නැත්නම් දෝමනස්සය පරිදේවේ කියලා කියන්නේ හඬා වැළපීම. එය කායික වශයෙන් බහැරට ගලා යන සොටු කඳුළු වශයෙන් වැළපීම් වශයෙන් බහැරට ගලා යන ආකාරය තමයි පරිදේව කියලා ඊළඟට දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි දුක්ඛ කියලා කිව්වේ කාය පීඩා දෝමනස්ස කියලා කිව්වේ මානසික පීඩා එතකොට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියල්ලක් දුරු කරන්නට අපට පුළුවන් වෙන්නේ සතිපට්ඨානෙ දියුණු කළොත් පමණයි ඊළඟට ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය නිර්වාණ මාර්ගයට යොමු වෙන්නටත් ඒ නිවන සාක්ෂාත් කරන්නටත් අපිට එකම එක ක්‍රමයයි තියෙන්නේ ඒ තමයි සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නට පුහුණු වීම එහෙම නැත්නම් සම්මා සතිය දියුණු කිරීම සතිපට්ඨානයේ ප්‍රගුණ කිරීම. ඒ සතිපට්ඨානයේ ප්‍රගුණ කිරීම කය අනුව බලමින් වේදනාව අනුව බලමින් සිත අනුව බලමින් සිතේ පහළ වෙන යම් යම් මානසික ගුණාංග සහ බාහිර ලෝකයේ විශ්ලේෂණය කරමින් ධම්මානුපස්සනාව වශයෙන් අපට සතරාකාරයකින් දියුණු කළ හැකි බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එතකොට දැන් අපි මූලික වශයෙන් තේරුම් ගත්තේ භාවනා කියන්නේ කුමක්ද? ඊළඟට සතිපට්ඨාන කියන්නේ කුමක්ද? දැන් ඊළඟට අපි තේරුම් ගන්නට ඕන මේ කියන සතිපට්ඨාන භාවනාව අපි අනුක්‍රමයෙන් ප්‍රායෝගිකව පුහුණු කරන්නේ කොහොමද? දැන් සිහිය පිහිටුවා ගන්න අරමුණ දිහත් බලන්න සිත දිහත් බලන්න මොකද්ද කරෙන්නේ කියලා බලන්න අකුසල් දුරු කරන්න කුසල් වඩන්න මේ මොන කතන්දර කිව්වා වුණත් අපේ සිත ඒකට හුරු වෙලා නැතිනම් පුරුදු වෙලා නැතිනම් ඒවා කරන එක පහසු නෑ ඇයි පහසු නැත්තේ මම මෙහෙම කරනවා කියලා හිතාගත්තට මෙතන මම කියලා කෙනෙක් නැහැ සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ ආත්මයක් නැහැ එහෙනම් කවුද මේ වැඩේ කරන්නේ මේ වැඩේ කරන්න කෙනෙක් නැහැ කෙරෙන විදිහක් සකසන්නට ඕන. ඒ කියන්නේ අදාළ හේතු ප්‍රත්‍යයන් ගොඩනැගුවොත් ඊට අදාළ ප්‍රතිඵලය ගොඩනැගෙනව ඇරෙන්න මම මෙහෙම කරනවා කියලා අපට කරන්නට කෙනෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, සත්වයක් නැහැ, ආත්මයක් නැහැ. එහෙමනම් නීවරණ ධර්ම මනසේ මතුවෙන්න මතුවෙන්න අපි මේ සතිපට්ඨාන භාවනා මාර්ගයෙන් ගිලිහෙනවා. කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාදාදී ඇලීම් ගැටීම් ආදී හැඟීම් වලට වහල් වෙන්න වහල් වෙන්න නිදිමත උදාසීන බව ආදී හැඟීම් වලට වහල් වෙන්න වහල් වෙන්න ඊට අනුරූපීව තමයි සිත වැඩ කරන්න පටන් ගන්න. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන් ඒ ඇලීම් ගැටීම් මුලාවීම් උදාසීන ආදියෙන් සිත නිදහස් කරලා සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ගුණාංග අවදි කරගන්න පුළුවන් නම් අන්නේ තනත්තාට තමයි මේ සතිපට්ඨාන භාවනාව දිගට ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සමස්ත සතිපට්ඨාන සූත්‍ර දේශනාව පුරාවටම අත්‍යවශ්‍ය කරුණු තුනක් ගැන අවධාරණය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. මේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට නම් ඒ තනත්තා මෙන්න මේ ගුණාංග තුන ගැන සැලකිලිමත් වෙන්නට ඕන. සතිමා කියලා කිව්වේ සිහිය. දැන් සිහිය කියන්නේ මොකද්ද කියලා අපි යම් ප්‍රමාණයකට තේරුම් ගත්තානේ. ඊළඟට ආතාපි කියලා කිව්වේ අකුසල් දුරු කරන කුසල් වඩන වීරය. සම්පජානෝ කියලා කිව්වේ විමසිලිමත් ප්‍රඥාව නුවණ. තර සිහිය තියෙන්නට ඕන, වීරය තියෙන්නට ඕන, නුවණ තියෙන්න ඕන. සිහියෙන් තමයි අරමුණ ගැනත් සිත ගැනත් අවධානය පවත්වා ගන්නේ. සිතේ හටගන්නා මනෝභාවයන් මේක කුසලයයි මේක අකුසලයයි මේ නීවරණ ධර්මයක් මේ නීවරණ ධර්මය හටගත්තේ මෙහෙමයි ආදී කරුණු අවබෝධ කරගන්නේ විමසිලිමත් ප්‍රඥාවෙන්. ඊපස්සේ වීරෙන් තමයි මේ අකුසලය දුරු කරලා කුසල සහගතව ඒ අරමුණ දිහා බලන්නට නිවැරදි දැක්මකින් හැඟීම් වලට වහල් නොවි සම්මා දිට්ඨියෙන් ඒ අරමුණ දිහා බලන්නට සිතට පුළුවන් වෙන්නේ වීරය තිබුණොත්. එතකොට සිහිය තියෙන්නට ඕන මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. විමසිලිමත් ප්‍රඥාව තියෙන්නට ඕන ඒක යහපතක්ද අයහපතක්ද කුසලයක්ද අකුසලයක්ද ඒක එහෙම ඇති වෙන්නට හේතු ප්‍රත්‍ය මොනවද ඒක වෙනස් කරනවා නම් වෙනස් කළ හැකි කොහොමද මේවා තේරුම් ගන්න විමසිලිමත් ප්‍රඥාව තියෙන්න ඕන ඒ අවශ්‍ය ක්‍රියාව ක්‍රියාවට නංවන්නට වීරිය තියෙන්නට ඕන දැන් අපිට සමහර වෙලාවට සිහියෙන් දේවල් වැටහෙනවා මගේ සිත අකුසලයකයි තියෙන්නේ කියලා. හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ කියලා අපිට දැනෙනවා. දැනුණා වුණාට ඒ අකුසලය මොකක්ද? ඒකට හේතුව මොකක්ද? ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා අපිට ප්‍රඥාව නැතිනම් අපිට දේවල් සිහිපත් වුණු පමණට ඒවා පැහැදිලි වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපිට සිහියෙන් අවධානය යොමු කරලා දැන් සිත මේ වගේ තත්වයකයි තියෙන්නේ කියලා සිහිපත් කරලා දෙනවා. ඊළඟට ප්‍රඥාවෙන් අපිට වැටහෙනවා මෙතන තියෙන්නේ හොඳ තත්වයක් නෙමෙයි මේ ක්ලේශයයි මම මේ කාමච්ඡන්දයටයි වහල් වෙලා තියෙන්නේ. මේ මේ හේතු ප්‍රත්‍යයෙන් තමයි මේ කාමච්ඡන්දේ වර්ධනය වෙන්නේ. මේ රාගයයි වැඩෙන්නේ කියලා අපට වැටහෙනවා. වැටහුණාට අපට ඕන නැහැ ඒන් සිත අයින් කරගන්න. දැන් සිතේ පවතින తত্ত্বයත් අපට නැවත නැවත සිහිය විසින් සිහි කරලා දෙනවා. හැබැයි ඒත් එක්කලාම අපට දැනෙනවා මේ පවතින්නේ මේ බඳු ක්ලේශ ධර්මයක් ඒක සුදුසු නෑ ඒකෙන් සිත කෙලසෙනවා ඒක මෙන්න මේ විදිහයි වැඩෙන්නේ කියලාත් අපට සම්පජඤ්ඤයෙන් වැටහෙනවා වැටහුණාට කෙලස් දුරු කරලා කුසල් සිත් අවදි කරන වීරය එතනදී ක්‍රියාත්මක වුනේ නැත්නම් අපි උදාසීනව හැඟීම් වලට වහල් වෙමින් අර මේක වරදක් කියලා දැනි දැනිත් ඒක අකුසලයක්, ඒක නීවරණයක්, ඒක ක්ලේශයක් කියලා දැනි දැනිත් ඒකෙම läගගෙන ඉන්න තත්වයක් සමහර වෙලාවට අපේ මනසේ අපි අත්දකිනවා. ඒ කුමක් නිසාද? එය දුරු කරන්නට අවශ්‍ය වීර නැති නිසා. ඒ නිසා සිහිය නැති වුණත් අපට දැනෙන්නේ නැහැ මොකද්ද හිතේ වෙන්නේ කියලා. නුවණ නැතිනම් අපට වැටහෙන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. වීරය නැතිනම් අපට එය දුරු කරලා කුසල් අරමුණු වලට යොමු වෙන්නට බෑ. එහෙම නැත්නම් ඒ අරමුණ දිහාම සම්මා දිට්ඨියෙන් හේතු ප්‍රත්‍ය වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් දකින්නට මනස ක්‍රියා කරන්නට බෑ වීරය නැතිනම්. ඒ නිසා මේ භාවනාව ප්‍රගුණ කරනකොට මම මෙහෙම කරනවා මට මෙහෙම කරන්න ඕන කියලා හිතුවට විතරක් ඒක කරන්න බෑ. අපි සම්මත වශයෙන් මම මෙහෙම මේ භාවනාව ප්‍රගුණ කරනවා මට මේ භාවනාව දියුණු කරගන්න ඕන කියලා අදහස් කිරීම වරදක් නෑ. හැබැයි එහෙම සිතූ පමණට දේවල් සිද්ධ වෙන්නේ නෑ. ඒක සිද්ධ වෙන්නට නම් අදාළ ಗುಣ ටික ටික දියුණු කරන්න ඕන. මොනවද ಗುಣ? සිහිය, ප්‍රඥාව සහ වීරිය. දැන් ඊට පස්සේ අපි ප්‍රායෝගිකව උත්සාහ කරන්න ඕන කොහොමද ටිකෙන් ටික මේ වැඩේ කරන්නේ. ඒ සඳහා ආදුනිකව අපි මේ සඳහා යොමු වෙද්දී අපට අභ්‍යාස ක්‍රමයක් පුහුණු කරන්නට පුළුවන් ටික ටික ඒ අපේ මනසේ ඇතිවෙන මනෝභාවයන් තේරුම් ගන්නා තැනට. ඒ කියන්නේ දැන් දවස මුළුල්ලේම සිහිය පිහිටුවාගෙන සිතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න කියලා කිව්වට අපට ඒක එකවරම ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අඩුම තරමින් මේ සතිපට්ඨාන භාවනාව දියුණු කරන්න ඕන කියන අදහස ඇති වුනහම අපි අඩුම තරමින් දවසකට විනාඩි 5ක් 10ක්වත් ඒ සඳහා වෙන් කරගන්නවා. වෙන් කරගෙන ඒ වෙලාවේ අපි දැන් කාර්ය බහුල ජීවිතයක් ගත කරන හුඟක් වැඩ කටයුතුත් එක්ක ජීවත් වෙන සංකීර්ණ ගැටලුත් එක්කලා ජීවත් වෙන කෙනෙකුට බොහෝ විශාල කාල වේලාවක් පාරිසරික සහයෝගය හදාගෙන වෙන් කරගන්නට බැරි වුණාට විනාඩි 5ක් 10ක් ඕනම කෙනෙකුට ගතසිත සැහැල්ලු කරගන්න වෙන් කරගන්න බැරි කමක් නැහැ. එතකොට ඒ වෙලාවේ තමන් ඉන්නේ වාඩි වෙලාද, හාන්සි වෙලාද, ඇඳේ සැතපීලාද, ඇවිදින ඇවිදිමින්ද ඒ ඉරියව්ව මොකද්ද කියන එක තරම් වැදගත් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ගතසිත සැහැල්ලු කර ගැනීමයි බාහිර අරමුණු වලින් බාහිර කටයුතු වලින් නිදහස් කර ගැනීමයි. එතකොට විනාඩි 5ක් 10ක් හරි වෙන් කරගෙන ඒ වෙලාවට Tamanට පහසු විදිහට ඉරියව්ව පවත්වාගෙන Taman අදිෂ්ඨාන කරගන්නට ඕන මේ වෙලාවේ දවසේ අනිත් වැඩ කටයුතු ගැන උනන්දු වෙන වෙලාව නෙමෙයි හෙට දවසේ කරන වැඩ කටයුතු ගැන උනන්දු වෙන වෙලාව නෙමෙයි දැන් මම මේ උත්සාහ කරන්නේ ටිකක් ගතසිත සැහැල්ලු කරගෙන අද දවසේ තදින්ම මගේ මනසට දැනුණු කාරණා පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නටයි. එතකොට මොකක්ද අද දවසේ මගේ මනසට තදින්ම දැනුණු මනෝභාවය? මට දුකක් දැනුණද, කම්පනයක් දැනුණද, භීතියක් දැනුණද, එහෙම නැත්නම් සැකයක් ඇති වුණාද, පසුතැවීමක් ඇති වුණාද, සතුටක් ඇති වුණාද? මොකක්ද මගේ මනසට දැනුණු තදම මනෝභාවය මොකක්ද කියලා ටිකක් විමසලා බලන්න ඒතර මුලදී එකපාරට අපිට ඒවා පැහැදිලි නැති වෙන්න පුළුවන්. නැවත නැවත උත්සාහ කරනකොට අපිට දැනෙන්න ගන්නවා මෙන්න මේ විදිහේ මනෝභාවයක් අසවල් තැනදී ඇති වුණා නේද ඊළඟට විමසලා බලන්න ඕන ඒ తත්වය ඇති වුනේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද කුමක් නිසාද ඒක උනේ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපිට තරහ ආවා කියලා අපිට මතක් වුණායි කියලා එතකොට තරහ ආවේ කුමක් නිසාද කියලා හිතනකොටම ඔන්න සුපුරුදු උත්තරේ තමයි මතුවෙන්නේ. මොකද්ද සුපුරුදු උත්තරේ? අහවලා මෙහෙම කරපු නිසා. අහවලා මෙහෙම කියපු නිසා. දැන් මේ අනුන් කරපු කියපු දේවල් නිසා තමයි මගේ හිතේ කෝපය මතුනේ කියලා හිතන්න තමයි අපි පුරුදු වෙලා එතකොට ඒක වරදක් නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි දකින්නේ හේතුව නෙවෙයි ප්‍රත්‍ය. යමක් සිද්ධ වෙන්නට හේතු සහ ප්‍රත්‍ය කියලා කරුණු දෙකක් තියෙනවා. හේතු කියන්නේ මූල සාධකය. ප්‍රත්‍ය කියන්නේ බාහිරින් ඒකට උපකාර වෙන සාධකේ. එතකොට දැන් අපි මේ දකින්නේ අපේ කෝපය අවුලවන්නට, කෝපය අවස්සන්නට අර බාහිරින් උදව් වෙච්ච කාරණේ ගැන තමයි අපි මේ දකින්නේ. ඉතින් ඒක දැක්කයි කියලා අපි දැන් මේ ලෝකෙ හදන්න යන ගමනක් නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ අපේ හිත හදාගන්නටනේ. එහෙනම් ඒ අනිත් කෙනා අර එහෙම කළා මෙහෙම කළා කියන එක සතිපට්ඨාන භාවනාවේදී තරම් වැදගත් කාරණයක් නෙමෙයි. අනිත් කෙනා එහෙම කළා මෙහෙම කළා කියන එක වැදගත් වෙන්නේ ඒතනත්තා නිවැරදි කරන්න ඒතනත්තාට උපදෙස් දෙන්න ඒතනත්තා රැකගන්න ඒතනත්තාට යහමඟ පෙන්වන්නටයි අපිට ඒක වැදගත් ඒක දෙවෙනි කාරණය. ඒකත් කරන්න පුළුවන් හොඳයි. ඒකත් අවශ්‍යයි සමාජයේ ජීවත් වෙනකොට. නමුත් දැන් අපි මේ සූදානම් වෙන්නේ මේ අනුන් හදන වැඩකට නෙමේ මුලින්ම අපේ සිත පුහුණු කරගන්නා වැඩකටයි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා ඒ අනිත් කෙනා වැරදි, ඔහු මෙහෙම කළා, ඇය මෙහෙම කළා, ඒ නිසයි මගේ කෝපය මතුනේ කියලා හිතෙන සුපුරුදු උත්තරේ අපි පැත්තකින් තියන්න පැත්තකින් තියලා ඒතනත්තා හෝ තනත්තිය එහෙම කළා ඒක වරදක් හැබැයි ඒ කරපු වැරද්ද සම්බන්ධව මම ඇයි මගේ හිත නරක කරගත්තේ ඒක වැරද්දක් බව ඇත්තයි නමුත් කෙනෙක් වැරදි කරන හැම මොහොතකම අපි හිත නරක කරගන්නේ නැහැ සමහර වෙලාවට අපි නිකන් hina වෙලා උපහාසයෙන් hina වෙලා නිහඬ වෙනවා. සමහර වෙලාවට අනුකම්පාවෙන් ඒ දිහා බලනවා. සමහරලාට කරුණා මෛත්‍රියෙන් මඟ පෙන්වනවා. සමහර වෙලාවට උසුළු විසුළු කරනවා. ඉතින් එහෙම එක එක විදිහෙන් ඒ කාරණේ දිහා බලන්න පුළුවන්කම තියෙද්දී ඇයි මම කෝපයෙන් ඒ දිහා බැලුවේ? ඒ බැලුවේ ඒක නොකල යුත්තක්. ඒකෙන් මෙච්චර හානියක් වෙනවා. මෙහෙම වෙනවා. මටත් ඒකෙන් හොඳ අන්නේ විදිහට ගැටුම වැඩි වෙන හැටියට නුරුස්සන ගතිය අවදි වෙන හැටියට කෝපය මතුවෙන හැටියට ඒ ගැන කල්පනා කරපු නිසායි ඒ ගැන හිතපු නිසායි මගේ මනසේ කෝපය අවදි වුනේ. එමනම් අනිත් කෙනා කරපු වැරද්ද නෙමෙයි ඒකට ප්‍රධාන හේතුව උනේ කෝපය වැඩෙන හැටියට, ද්වේෂය වැඩෙන හැටියට ඒ ගැන හිතපු ක්‍රමයයි ඒකට මූලික වුනේ. ඊළඟට හොයන්න ඕන ඇයි මම එහෙම හිතුවේ? ඇයි මට ඒක සැහැල්ලුවෙන් දකින්න බැරි වුනේ? මොකක් නිසාද මම ඒ තරම් තදට ඒක ප්‍රතික්ෂේප කළේ? ඇයි ඒ ගැන ගැටුම්කාරී විදිහට මම කල්පනා කළේ? එහෙම සිතන්නට ඕනේ, එහෙම සොයන්නට ඕනේ. එහෙම සොයනකොට Tamanට දැනෙනවා ඒ තැනැත්තා හෝ තැනැත්තිය මට අනුකූල වෙන්නට ඕන කියලා මම හිතපු නිසා මට ඒ තැනැත්තා හෝ තැනැත්තිය අනුකූල කරන්නට පුළුවන් කියලා හිතපු නිසා ඒ ප්‍රශ්නේ මටත් මේ විදිහට බැනුම් අහන්න දුක් විඳින්න වෙනවා කියලා හිතන නිසා අන්න ඒ විදිහට මම කියලා සත්‍යයක් පුද්ගලයෙක් හැටියට අරගෙන ඔහු හෝ ඇය කියලා සත්‍යයක් පුද්ගලයෙක් හැටියට අරගෙන මට ඇයව ඔහුව පාලනය කරන්නට පුළුවන් ඔහු හෝ ඇය මට අවනත වෙන්න ඕන මම කැමති විදිහට ලෝකේ පවතින්න ඕන කියලා මේ හදාගත්තු ආකෘති ඇතුලේ මේ හදාගත්තු රාමු ඇතුලේ ඉඳගෙන කල්පනා කරන නිසායි අපට මේ විදිහේ කෝපයක් ගෂ්ඨනයක් අවදි එහෙම ආකෘතියක් හදාගත්තේ කුමක් නිසාද මෙන්න මේ විදිහට පියවරෙන් පියවර පියවරෙන් පියවර ගැඹුරට යන්නට ඕන එකම ප්‍රශ්නයක් අහමින් මොකද්ද ප්‍රශ්නය මොකද්ද ඒකට හේතුව ඇයි එහෙම උනේ මොන විදිහේ කාරණේකින්ද මේ తත්වය ගොඩ නැගුණේ මෙහෙම කුමක්ද ඒකට හේතුව කියලා හොයනකොට අපට එකක් පේනවා ඊට පස්සේ ඒක මතු කරගෙන ඒකට හේතුව මොකද්ද කියලා හොයනවා මෙහෙම පියවරෙන් පියවර අපට අර කෙසෙල් කඳක පතුරු ගලවන්නා වගේ කෙසෙල් මෝයක පියන් එක එක ගලව ගලවා ගැඹුරට යන්නාසේ අපිට පුළුවන් වෙනවා අපේ මනසේ මතු පිටින් දැකපු දේවල් වලට වඩා වඩා චිත්තාභ්‍යන්තරයේ ඒවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ටිකෙන් ටික අධ්‍යයනය කරා. මෙහෙම විනාඩි 5ක් 10ක් එකම කාරණේ ගැන ගැඹුරට ගැඹුරට හිතලා ඊට පස්සේ ඒක නවත්තලා අපි දෛනික වැඩ කටයුතු වල යෙදෙනවා. ආයේ පහුවදාටත් අර විදිහට විනාඩි 5ක් 10ක් වෙන් කරගෙන අර පෙර දිනේ කල්පනා කර කාරණේම තවම පැහැදිලි නැතිනම් ඒකම වුණත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අද දවසේ අලුතෙන් අපි අත්දැකපු වෙනත් මනෝභාවයක් අපි ගන්නවා. අරගෙන අර විදිහටම ප්‍රශ්න කර කර ගැඹුරට ගැඹුරට සොයනවා. දැන් මේ අපි කරන්නේ මොකක්ද? චිත්තානුපස්සනාවට මනස හුරු කිරීමක්. දැන් මේක චිත්තානුපස්සනාව නෙමෙයි මෙතන කරන්නේ එක්තරා ප්‍රත්‍යවේක්ෂණයක්. ඉක්මගිය මනෝභාවයන් පිළිබඳව විමසා බැලීමක් මේ කරන්නේ. එතකොට ඒකත් චිත්තානුපස්සනාවම එක්තරා කොටසක් තමයි. නමුත් සැබෑ චිත්තානුපස්සනාවයි කියන්නේ ඉක්මගිය අවස්ථා නෙමෙයි ඒ ඒ මොහොතේම සිත දිහා බලන්නට පුරුදු වීමයි. නමුත් ඒකට ප්‍රවේශ වෙන්නට ඒකට අපිට දැනට හුරුවක් නැති නිසා තමයි අපි එදා දවසේ වෙනම වෙලාවක් වෙන් කරගෙන ඉක්ම ගිය අවස්ථා ගැන මේ විදිහට පරීක්ෂා කරලා බලන්නේ. මේක කාලයක් සතියක් නොසති කිහිපයක් මාසයක් මාස කිහිපයක් මේ අභ්‍යාසය කරගෙන යනකොට අපිට දැනෙන්න ගන්නවා වෙනද අපි කෝප වෙලා පැයක් ඒ කෝපය අපේ මනසේ රැඳෙනවා නම් මේ අභ්‍යාසය පුහුණු කරන්න පටන් ගත්තට පස්සේ විනාඩි 45ක් පැය භාගයක් යනකොට අපට සිහි වෙන්නට ගන්නවා දැනෙන්නට ගන්නවා මම කෝපයෙන් නේද ඉන්නේ මේ කෝපය මතුනේ මේ මම සිතන ආකාරය නිසාම නේද අනිත් කෙනාගේ වැරද්ද බාහිර කරුණක් නේද දැන් මම නේද මේ හිත හිතා කල්පනා කර කර එකෙන් දැවෙන්නේ කියන එක Tamanට දැනෙන්න ගන්න. අන්නේ දැනුණට පස්සේ අපි උත්සාහයෙන් මනස වෙනස් කරගන්න උත්සාහ කරන්න ඕන සිහිය අවදි වුණා ඊට පස්සේ ප්‍රඥාවෙන් ඒ සිද්ධ වෙන හානිය Tamanට වෙන හානිය දැකලා අනිත් කෙනා කරන වැරද්ද ඒක වෙනම හදන්න ඕන. ඒකට වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න. ඒකට මම හිත නරක කරගෙන තේරුමක් නැහැ. එහෙනම් මම ඒකෙන් දැවෙන්නේ නැතුව වහාම මගේ හිත සකස් කරගන්න ඕන කියලා ඒ මොහොතේම වීර්යෙන් ක්‍රියාත්මක වෙන්න. එතකොට අපිට වෙනදා කෝපයෙන් පැයක් දුක් විඳිනවා නම් මේ ක්‍රමය පුහුණු කරනකොට විනාඩි 45කින් පැය භාගයකින් විනාඩි 20කින් 10කින් 5කින් මෙහෙම අනුක්‍රමයෙන් අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා විනාඩි 2 3කින් විනාඩියකින් තප්පර කීපයකින් අපේ සිත වෙනස් කරගන්නට කලක් යද්දි පුහුණු කරන්න පුළුවන් ඊට පස්සේ අපිට වෙනම වෙලාවක් වෙන් නොකලා වුණත් ඒ ඒ මොහොතේම අපේ හිතට කෝපය, ද්වේෂය මතුවෙනකොට වහා සිහිපත් වෙන්නට ගන්නවා දැන් මගේ මනසේ කෝපය මතුණා. ඇයි කෝපය මතුනේ කියලා නුවණින් විමසා බලලා වහාම වීරෙන් එය ප්‍රහාණය කරන්නට පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට අනුක්‍රමයෙන් අපේ මනසට මේ ක්‍රමය හුරු කරන්න ඕන. මම මේක කරනවා අද ඉඳන් කරනවා හෙට ඉඳන් කරනවා කියලා අපි දේවල් හිතුවට ඒ සිතුවිල්ල සඵල වෙන්නට නම් ඒකට සාධක ශක්තිමත් වෙන්නට ඕන. ඒතර අපි සමහර දේවල් හිතුවට කරගන්න බැරි වෙන්නේ ඒකට අදාළ සාධක අපි හරියට ගොනු කරලා නැති නිසා. එහෙම ගොනු වුණොත් තමයි ඊට අදාළ ඵලය ගොඩ නැගෙන්නේ. ඉතින් බටහිර විද්‍යාඥයෝනක් කියන්නේ අපේ ස්නායු පද්ධතියේ මොළය යම්කිසි දෙයකට ක්‍රමානුකූලව හුරු කරන්න ඕන. එතකොට ඊට අදාළ නියුරෝන ජාල මොළය තුල සැකසෙනවා. ඊට පස්සේ ඒකට මනස පොළඹවන්නට පහසුවක් ඇති වෙනවා. එතකොට එහෙම කරනකොට තමයි අපට අලුත් වැඩක් අලුතෙන් පටන්ගෙන අඛණ්ඩව පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. ඒකට ගත සිත දෙකම අපි අනුක්‍රමයෙන් හුරු කරන්නට ඕන. එතකොට මේ කියන අභ්‍යාසය යම්කිසි කෙනෙකුට ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තුලින් කලක් යද්දී අර හැම මොහොතකම අපේ සිතට මොකද්ද වෙන්නේ කියන එක ගැන අවධියෙන් අවධානයෙන් ඉන්නට පුළුවන් ගතියක් කාලයාගේ ඇවෑමෙන් පුරු කරගන්න පුළුවන්. අන්න ඊට පස්සේ අපි නිරන්තර සිහියෙන් ඉන්නවා කියන තැනට එන්න පුළුවන්. එතකොට දැන් අපේ ඉරියව් අපි වාඩි වෙලාද ඉන්නේ, හිටගෙනද ඉන්නේ, ඇවිද ඇවිදද ඉන්නේ, කතා කර කරද ඉන්නේ, වැසිකිළියද ඉන්නේ, ගමනක් යමින්ද ඉන්නේ, රාජකාරී කරමින්ද ඉන්නේ, පන්සලේද ඒ ඉන්න තැන හෝ ඉන්න ඉරියව්ව හෝ අපට ඒතරම් වැදගත් වෙන්නේ නැහැ. යම් මොහොතක අපි බාහිර ලෝකයෙන් යමක් දකිනවද, යමක් ඇහෙනවද, යමක් ස්පර්ශ කරනවද, යමක් හිතෙනවද ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණක් අපට දැනෙනවා. ඒ වගේම ඒ අරමුණට සිත ප්‍රතිචාර දක්වන ආකාරයත් අපට දැනෙනවා. ඒ දැනෙනකොට සිතේ ක්ලේශ ධර්මයක් නම් මතුවෙන්නේ නීවරණ ධර්මයක් නම් මතුවෙන්නේ එය මතුවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන වහාම එය දුරු කරන්නට අපට හැකියාවක් ඇති වෙනවා. ඊළඟට ওই අභ්‍යාසය තුළින් ඒ අකුසල මනෝභාවයන් විතරක් නෙමෙයි අපේ සිතේ යම්කිසි යහපත් වූ මානසික තත්වයන් ඇති වුණු අවස්ථාත් අපි සිහි කරලා බලන්න අද දවසේ මම ගොඩාක් සතුටින් හිටියා, සැහැල්ලුවෙන් හිටියා. ඒ වගේම අද දවසේ මට ලොකු තෘප්තිමත් බවක් මානසිකව දැනුණා. එතකොට හරිම කායික මානසික සුවතාවයක් මට දැනුණා. ඒ මොකක් නිසාද? කොහොමද ඒකට පසුබිම සැකසුනේ? ඒවත් ඔය විදිහට කල්පනා කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න. එතකොට අද දවසේ මනසේ සුවය සතුට දැනුනේ කවර හේතු ප්‍රත්‍යයන්ගෙන්ද? බාහිර පාරිසරික සාධකත් ඒකට බලපෑව වෙන්න පුළුවන්. අනිත් අය කියපු කරපු දේවල් බලපෑව වෙන්න පුළුවන්. නමුත් ඒකට මගේ මනස ප්‍රතිචාර දැක්වේ කොහොමද? මම ඒවා ගත්තේ කොහොමද? ඒතොර අනිත් අවස්ථාවල මට එහෙම හිතන්න බැරිද? ඒතොර අනිත් අයගේ ප්‍රශංසාව ආශිර්වාදේ ලැබුණොත් විතරද මට තෘප්තිමත්ව ඉන්න පුළුවන්? ඒවා නොලැබෙන අවස්ථාවල මට નિවරදිව හිතලා નિවරදිව දැකලා මගේ හිත සැහැල්ලු කරගන්න බැරිද? එහෙම කරනවා නම් කොහොමද මම ඒක කළ යුත්තේ? අන්න එහෙම දිගු කලක් හේතු ප්‍රත්‍ය වශයෙන් දේවල් ප්‍රත්‍යවේක්ෂා කරනකොට අනුන්ගේ ආශිර්වාදය, අනුන්ගේ ප්‍රශංසාව, අනුන්ගේ යහපත් ප්‍රතිචාරය ඇතිතන වගේම එය නැතිතනදිත් අපි කොහොමද ගතසිත සැහැල්ලුවෙන් පවත්වා ගන්නෙ කියලා අපිට ටික ටික තේරුම් අරගෙන පුහුණු කරන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි අභ්‍යාසගත වෙනකොට අපිට වෙනම කාලයක් වෙන් කළත් නොකළත් පැමිණෙන පැමිණෙන අරමුණු වලදී ලාභෙහිදීත් අලාභෙහිදීත් යසසෙහිදීත් අයසෙහිදීත් ප්‍රශංසාවෙහිදීත් නින්දාවෙහිදීත් සැපෙහිදීත් දුකෙහිදීත් දුකෙහිදීත් අපට ඒ සෑම අරමුණකටම සිත ප්‍රතිචාර දක්වන ආකාරය નિවරදිව තේරුම් ගනිමින් ඒ ඒ මොහොතේම දුර්වල මානසික තත්වයන් දුරු කරමින් යහපත් මනෝභාවයන් අවදි කරගන්නට පුළුවන් වෙනවා. අපි මෙතෙක් කාලයක් සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් හැටියට ග්‍රහණය කරගෙන හැඟීම් වලට වහල් වෙලා ලෝකයට ප්‍රතිචාර දක්වූ ආකාරය වෙනස් කරලා මෙතන සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් හෝ මම කියලා කෙනෙක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් එකින් එකට ප්‍රතික්‍රියා දක්වමින් සිද්ධ වෙන ක්‍රියාවලියක් පමණයි කියන සම්මා දිට්ඨිය ඇති කරගෙන අපිට ලෝකය નિවරදිව දකින්නට විදර්ශනා කරන්නට මඟ විවෘත කරගන්න පුළුවන්. එතකොට අපිට අනුක්‍රමයෙන් පැහැදිලිව පෙනෙන්නට ගන්නවා දේවල් හේතුඵල වශයෙන් සිද්ධ වෙන ආකාරය. මම කරනවවත් වෙන කෙනෙක් කරනවත් නෙමෙයි. තමන්ගේ පංචස්කන්ධය තුල දේවල් සිද්ධ වෙන්නේ සිත ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක සිතේ මතුවෙන ගුණාංග හෝ දුර්ගුණ අනුව අනිත් කෙනා ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඔහු කියලා වෙනම කෙනෙක් නෙමේ ඒ තනත්තාගේ චිත්තසංතානයේ අවදි වෙන කුසල කුසල මානසික තත්වයන් අනුව එතකොට මේ නාම රූප ධර්මයන් ඒ ඒ තන ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්‍ය දකින්නට පුළුවන් වෙනවා ඒ වගේම ඒවා වහා බිඳී යන ආකාරය ඇති වුණු සැනින් නැති වෙනවා අපිට සතුට ඇති වෙනවා වහා බිඳී යනවා ආය සතුට උපදවා ගන්නවා එතකොට මේ කාරණේ වැටහුණාම දැන් මම භාවනා කළා දැන් හිත සැහැල්ලු කරගත්තා කියලා අපිට සෑහීමටපත් වෙන්න බෑ ඒ සැහැල්ලු කරන්න හිත හදාගන්න අවශ්‍ය සාධක තියනකම් විතරයි හිත සැහැල්ලුවෙන් පවතින්නේ ඊළඟට සිතේ සැහැල්ලුව නැති වෙනවා ආයෙත් අවශ්‍ය නම් ආයෙත් ගොඩනගා ගන්න ඕනේ. මෙහෙම නැවත නැවත මේක නඩත්තු කළ යුතුයි. කුමක් නිසාද? ඇති වුණු හැම දෙයක්ම වහා බිඳී යන නිසා. ඒ වගේම අකුසලයේ ද්වේෂයේ නොසතුට මතු වෙනකොටත් අපි ඒක දැඩිව ගන්නට ඕනේ. ඇයි? ඒවත් ඇති වෙලා නැති වෙනවා. ඒවා නැති වෙන්නට ඉඩ හරින්න ඕන. නැවත නැවත අපි බලහත්කාරයෙන් උපාදාන කරගෙන එල්බගෙන හැඟීම් වලට වහල් වෙලා ඒකේ ගිලෙන්නට ඕන නෑ. ඇති වුණු මනෝභාවය නැති වෙන්නට ඉඩ හරින්නට ඕනේ. ඊළඟට නැවත එසේ ඇති නොවන්නට අපේ හිත කොහොමද සැලසුම් කරගන්නේ අවශ්‍ය සාධක අවදි කරගන්නේ කියලා අපි දක්ෂ වෙන්නට ඕනේ. අන්න ඒ විදිහෙන් පුහුණු කරනකොට අපට පුළුවන් වෙනවා යහපත් මනෝභාවයන් අවදි කරගන්නටත් දුර්වල මනෝභාවයන් බැහැර කරලා අර ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රසංසා සැප දුක කියන ඕනම අවස්ථාවක ඒ අෂ්ට ලෝක ධර්මයෙන් කම්පණයටපත් නොවේ අපේ චිත්ත ඒකාග්‍රතාවයේ චිත්ත පාරිශුද්ධිය පවත්වා ගන්න පෞද්ගලිකව හුදකලාව ජීවත් වෙනකොට විතරක් නෙමේ සමාජයත් එක්ක මුසු වෙනකොට වැඩ කරනකොට කාර්යබහුල වෙනකොට රාජකාරී කරනකොට වගකීම් දරනකොට මේ හැම මොහොතකම අපේ කය අපේ සිත අපේ මනෝභාවයන් හැසිරෙන ආකාරයත් අන් අයගේ කය අන් අයගේ මනෝභාවයන් හැසිරෙන ආකාරයත් ගැන හොඳ වැටහීමකින් යුක්තව ඒවා ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙන හේතුඵල ක්‍රියාවලිය තේරුම් අරගෙන ඒවා වහා වෙනස් වෙන ආකාරය ඒ වගේම ආත්ම වශයෙන් ගත යුත්තක් එහි නැති බව નિවරදිව දකිමින් විදර්ශනා ප්‍රඥාවෙන් සිහිය පවත්වන්නට අපට පුළුවන් වෙනවා.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 සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන ලානිරන්වල මහත්මියටත් චන්ද්‍රාරන්වල මහත්මාට ඒ වගේම චලනිරන්වල දියණිය තුළු පවුලේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුර ආෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනයේ වේවා නිදුක්ව නිරෝගීව සුවපත්ව চিරාත් කාලයක් සුවසේ ගුණ නුවණ වඩමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි